සදාතනික වටිනාකම් ඇති දේ ලියවෝ මහජන ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙති. එවන් පොතපතින් ලබන දැනුම පෙන්වයි ජීවිතය විනිවිද. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. පෙරවදන අසන්නන්ට මා ආරාධනා කරනවා මේ පාඩේට මඳක් ඇහුම්කන් දෙන්න කියලා. එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට නම් වූ මෙම කෘතිය වයබදිග ශ්‍රී ලංකාවේ හලාවත වට්ටක් කලිය නම් වූ කුඩා ධීවර ගම්මානයෙන් ආරම්භා කොළඹ අග නගරයේ ඔස්සේ මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර හරහා ලෝකයේ මත තැබුණු ඔහුගේ යෝධ පියවර පිළිබඳ පුරාවෘත්තයයි. අන්න ඒ පුරාවෘත්තය තමයි අද ඔබට හඳුන්වා දෙන්නට අප බලාපොරොත්තු වෙන්නේ. දැන් ඒ පාඩේට ඔබ අහුම්කන් දුන්නා. දැන් මම ඔබට ආරාධනා කරනවා තවත් කෙටි සංක්ෂිප්ත පාඩයක් තියෙනවා. ඒකටත් ඔබ අහුම්කන් දෙන්න. මා ඉපදුනේ අප්‍රකට කුඩා ගම්මානයකයි. සිප් සතර හැදෑරුවේ රටම පිළිගත් ප්‍රකට නම් ඇති පාසල්වල නොවේ. එහෙත් අප උගත්තේ අපට කියා දුන්නේ අනුනට ගරු කිරීමටය. අනුනට ගරු කිරීමටය. සංයමයෙන් ජීවත් වීමටය. සංයමයෙන් ජීවත් වීමටය. අනුන්ගෙන් තමුන්ට කෙතරම් පීඩා පැමිණියේද ඔවුන්ට පෙරලා හිරිහැර නොකරන ලෙසටය අපට ඒ දිරිය ගුණය පන්නරය දුන් ගමේ පාසල් දිනේවා ඒ මං පසුව කියවූ පාඨය ලියා ඇත්තේ කලින් පාඨයේ නම සඳහන් වූ එල්මෝ ෆර්නාන්ඩෝ නමැති කෘත හස්තය විශිෂ්ට මාධ්‍ය විද්‍යාවයි. කලින් මං කියවූ පාඩේ ලිව්වේ ඔහු පිළිබඳ මේ පුරාවෘත්තය රචනා කළ කෘතහස්ත ලේඛක විජිත් කුමාර සේනාරත්නයන්. ඔහු දැන් මා එක්ක ඉන්නවා පෙරවදනට ඇවිල්ලා. සේනේ ඔබ මීට පෙර චරිතාපදාන රාශියක් කියලා තියෙනවා. ඒවා පළ කළා තියෙනවා. පාඨකයන්ගේ නොමද ප්‍රශංසාවට ඇගයුමට ලක් වෙලා තියෙනවා. ඔබේ අභිනව මේ චරිතාපදානය තමයි එල්මෝ ප්‍රනාන්දු කියන විශිෂ්ට සංනිවේදකයාගේ චරිතාපදානය. මම කැමති ඔබට මොකද හිතුනේ එල්මෝ ගැන නැත්නම් ඔහුගේ අපදානය වස්තු කරගෙන පොතක් ලියන්න. මෙහෙමයි ධර්මබ්‍රාන්ත මහත්මයාගේ කටහඬට මම බොහොම ප්‍රිය කරා. අපි කුඩා කාලේ ඔහු ගුවන් විදුලියේ නිවේදකෙක් වශයෙන් කටයුතු කරනකොට ඔහු කරා එක්තරා වැඩසටහනක් ජර්මන් ජනහඬ කියලා. එම වැඩසටහනේ තේමා වාදනය. එම වැඩසටහනේ ප්‍රචාරය වූ ජර්මන් ගීත. එම වැඩසටහන සබන් ටූත් පේස්ට් හරි මිරිස් කුඩු පැකට් හරි මොනවා හරි දෙයක් විකුණන වෙළඳ දැන්වීම් සහිත වැඩසටහනක් උනේ නැහැ. ඒම වැඩසටහනේ මූලික තේමාව උනේ බටහිර ජර්මනිය ගැන ශ්‍රාවකයාට අවබෝධයක් ලබා දීම උල්කටගෙනයි. එම වැඩසටහන අපි එතෙක් ගුවන් විදුලියෙන් අසා තිබුණු විශේෂයෙන් වෙළඳ සේවයේ අපි ශ්‍රවණය කරපු වැඩසටහන වලට වඩා හාත්පසින්ම වෙනස් ලක්ෂණ තිබුණා. අපිට නුහුරු හෙත් මිහිරි ගීත ජර්මන් ගීත අහන්න අපිට ජර්මන් ගීත වැඩිපුර අහන්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ජර්මන් රටේ විශේෂ තොරතුරු ඒ රටේ මිනිසුන්ගේ සංස්කෘතික ගති ලක්ෂණ එවැනි දේවල් ඔහු ඒ වැඩසටහනෙන් ඉදිරිපත් කරා. මා ඔහුගේ කටහඬට ඊට පෙර සිට ඉතාම කැමැත්තක් දැක්ුවා ඔහුගේ ඒ කතාවේ තිබුණ පුදුම ආශක්ත කරගැනීමේ ලක්ෂණයක්. ඉතින් ඔහුම අහගෙන දිගටම ඔහු ගැන ඉන්න අතරේ පහු කාලීනව ඔහු ලංකාවෙන් නිකුත් වෙලා වෙරිටාස් කියන ගුවන් විදුලි සේවයේ වැඩට ගියා. ඒ කාලේ අපිට අපේ රට ගැන ප්‍රවෘත්ති ලංකාවින්ම දැනගන්න බැරි තත්ත්වයක් තිබුණා. එතකොට අපි කෙටි තරංග ඔස්සේ වෙරිටාස් ගුවන් විදුලියට බොහොම අපහසුවෙන් ඇහුම්කන් දීලා කියන්නේ ඒක පැහැදිලිව ඇහෙන්නේ නැහැ කෙටි තරංග ඔස්සේ ප්‍රචාරය වුණේ මෙම වැඩසටහනෙන් අපේ රටේ නියම තත්ත්වය අපට අසා දැනගන්න ලැබුණා. ඊට පස්ව ඔහු ගියා BBC සංදේශයට. සංදේශය කියන්නේ අපි කුඩා කාලේ ඉඳලා ලංකාවේ තිබුණු ගුවන් විදුලි සේවයෙන් ප්‍රචාර වුණු ඉතා වටිනා වැඩසටහනක්. එම වැඩසටහනෙනුත් ඔහු ලංකාවේ යම් යම් සිදුවීම් අපට හෙලිදරව් කරා අපට ලංකාවෙන් මාධ්‍ය තුලින් දැනගන්නට නොලැබුණා. ඔය අනාදි වශයෙන් ඔහු ගැන කටයුතු කරගෙන යද්දී කනගාටුවෙන් මේ ආයතනය තුලදීම ඒක ගැන කියන්න වෙනවා. නමුත් ඔහුගේ සංදේශ වැඩසටහන යම් යම් අවහිරතා ඇති කෙරුණා. එතකොට අවසානයේ BBC ආයතනයෙන් සංදේශය ලංකා ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීම ඉවත් කරගත්තා. මේ වැඩසටහන අපි ආසාවෙන් අහන වැඩසටහනකදී අපිට අහන්න ඕන ඇතම් කරුණු එන වෙලාවට ඒක අර කියන්නේ ජෑම් කරනවා කියලා ඒ වෙනි තත්ත්වයක් ඇති වුණා. දැන් මේ වැඩසටහනේ වැදගත්ම කොටස එනකොට ඒක උඩින් වෙන සංගීතයක් හෝ වෙන ජර බර සද්දයක් ගෙනල්ලා ඒක අසන්නාට වසන් වසන් කිරීමක් කරා. මුලදී ඒක කරේ හරියට මේ වැරදීමකින් සිදු වෙනවා වගේ. දෙයක් නමුත් පසුව එක එල්ලේම ඒක කරා. හිතාමතාම. හිත හිතාමතාම අසන්නට ඒක දැනුණාට කමක් නැහැ කියන විදිය සාහසිකව තේරුණා. එතකොට මෙතුමාගේ මේ වෙච්චර වැදගත් වැඩසටහන අපිට අහන්න නොලැබෙන නිසා මට ඔහු හමු වෙලා මේ ඔහු ගැන මේ ගැන කතා කරන්න උවමනාවක් තිබුණා. ඔහුට කතා කරාම ඔහු කිව්වා විජිත් මම සංදේශයට බැඳිලා ඉන්න මාධ්‍ය වේදිකෙක් අපිට තියෙනවා ඒවයි යම් යම් එකඟතා ඒ එම සංදේශය සමග බැදී සිටස්කල් BBC ආයතනය හා සමග තියෙන givisumට අනුව එම ආයතනයේ සේවය කරන තාක් මට බෑ ඔබහා සමුක සාකච්ඡා පවත්වන්න කියලා. යම් කිසි දවසක මම විශ්‍රාම ගත්තාම ඒට අවස්ථාව දෙන්නම් කියලා කිව්වා. ඉතින් මම කාලයක් තිස්සේ ඌව ඉලක්ක කරගෙන හිටියා. මම කිව්වා මට වුමනාමයි මේ අවස්ථාව කියලා. ඊට අවුරුදු කිහිපයකට පස්සේ ගුවන් විදුලිය එකපාරට ඔහු ආරිතමුත්තා ඒ කියන්නේ රටේ තිබුණු පරිසරය යම් ප්‍රමාණයකට වෙනස් වුණු කාලෙක ඔහු ආරිතමුත්තා වැඩසටහනට ගුවන් විදුලියේ ස්වදේශී සේවයෙන් කැඳවා තිබුණා. එෙහිදී අර ඔහුව වසන් කරපු ගුවන් විදුලියම ගුවන් විදුලියම යම් කිසි පරිවර්තනයකට භාජනය වූාට පසුව එතකොට මට පුටි කුකුසක් ඇති වුණා මෙයා මට පොරොන්දු වුණානේ කොහොමද ඊට ඉස්සෙල්ලා මේ යාතුව මට තමයි ඉස්සෙල්ලාම මේ සමුක සාකච්ඡාව දෙන්නේ කියලා කොහොමද ඔහුගේ මුල් ස්ථානයේනේ මේක ඔහු කියන විදිහට ඔහුගේ බිහිුනේ මැති මාධ්‍ය ලෝකයේ ඔහුගේ මව කියලා කියන්න පුළුවන් ඉතින් ඒක නිසා ඔහුට ඒ පාර ඒ වැඩසටහන ඉවරලා ඔහුට ගෙදර යන්න තරම් කාලයක් ගත වුණාට පසු මම ඔහුට ඇමතුමක් දුන්නාම එතකොට කිව්වා ඔව්සනේ මෙහෙමයි මට එන්න කියලා කිව්වා මට සනීප නෑ. ඒ වුණත් මේගොල්ලෝ මගේ මහා ගෙදරනේ ඒක හින්දා මම ඇවිල්ලා ඒ වැඩසටහන කරා කියලා. ඒ හැකි ඉක්මනින් මම ඔයාලට අවස්ථාවක් දෙන්නම් කියලා කිව්වා. ඊළඟට කීප අවස්ථාවක් කතා කරනකොට ඔහු අසනීප වෙලා බෙහෙත් ගන්න යනවා වගේ විවිධ කාරණා නිසා පොඩ්ඩක් කල් ගියා. නමුත් ඊට ලැබුණ ගමන් කුසම්ගේ සමුඛ සාකච්ඡාව පවත්වලා මාය රාවේ පළ කළා. එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට කියන මාතෘකාව යටතේම. ඉන් මාසයක් පමණ ගියන් පස්සේ ඔහුගේ අසනීප තත්ත්වයෙන් එන්න බරපතල තත්වයකට එන බව ඔහු අටහාගෙන හිටියා. ඔහු මට අමුතුමක් දීලා කිව්වා මගේ ජීවිත කතාව මට ලියන්න අවශ්‍ය කරලා තියෙනවා. පුළුවන් ද උදව් වෙන්න කියලා. ඉතින් ඔහුගේ තත්වයක් දැනගෙන හිටිනම් මා ඔහුට ඉතා දැඩි ලෙස ප්‍රිය කරන නිසා විශේෂයෙන් ඔහුගේ කටහඬටත් මා ප්‍රිය කරන නිසා මම ඉතා කැමැත්තෙන් මගේ අනෙක් විශේෂ වැඩ කටයුතු බොහොමයක් පස්සේ කළා ඔහුව එකඟ වෙලා ඔහුගේ නිවසේට වරින් වර ගොස් ඔහුගේ සාකච්ඡා කළා ඒවා පටිගත කරමින් මේ පොත කියන්න පටන් ගත්තා. ඔව් ඒ විදිහට තමයි එල්මෝ ප්‍රනාන්දු නැමැති ඒ කෘතහස්ත මාධ්‍යවේදියාගේ අපදානය බිහි වුණේ. සෙනෙහසින්. දැන් මම කැමතියි ඔබ දීර්ඝ කාලයක් ඔහු ආශ්‍රය කරලා නැහැ. හැබැයි ඔබ ඔහුව මනින්නේ ඔහුගේ වැඩවලින්. පුද්ගලයෙක් හැටියට ඔබට අවස්ථාව ලැබිලා නැහැ දීර්ඝ කාලයක් ආශ්‍රය කරන්න. නමුත් ඔහුගේ වැඩ පිළිබඳ ඔබේ තක්සේරුව ඔබට ඇතිවෙච්ච හැඟීම හෝ අදහස මතය ඒව අනුව තමයි ඔහු ගැන ලියලා තියෙන්නේ. දැන් ඒ පැත්තෙන් කල්පනා කරනකොට ශනේ ඔහුගේ මාධ්‍ය කරුවෙක් හැටියට අපි ඉස්සෙල්ලා ඒ ගැන අවධානය යොමු කරමු. මාධ්‍ය කරුවෙක් හැටියට සෙසු මාධ්‍ය කරුවන් අතර ඔහුගේ අනන්‍යතාවය ඔබ දැක්ක විදිහට කොහොමද ඔබ විස්තර කරන්නේ? ඔව් දැන් ඔහුම කාලයක් තිස්සේ හඳුනාගෙන නොහිටියත් ඔහුගේ හඬ ඔස්සේ ඔහු කටයුතු කර අන්දමානුව ඔහුම යම් ප්‍රමාණයකට හඳුනාගෙන හිටියා. එතකොට ඊට පස්සේ ඔහු කළ යම් යම් කාරණා නිසා ඔහුගේ තිබුණ අදීන බව මා වටහාගෙන තිබුණා. ඔහු පසුව මට දැනගන්න ලැබුණා ඔහු කවදාකවත් මාධ්‍ය අවස්ථාවන් වලට සහභාගී වෙලා මාධ්‍ය වැඩසටහන් වලදී ඉන්පස්සේ පැවැත්වෙන සංග්‍රහ වලට කවදාකවත් සහභාගී නොවුණු බව. ඒ වෙයිදී සංග්‍රහ වියදම් කියලා යම් යම් මුදල් දෙනවා. ඊට අමතරව පිටරටට සංචාර ලබා දෙනවා. ඒ කිසිවක් ඔහු ලබා ගත්තේ නැහැ. සමහර මාධ්‍ය සාකච්ඡාවලට එන මාධ්‍යවේදීන් 10 දිනයි 15 දිනයි නම් මේ මාධ්‍ය සාකච්ඡාවෙන් අනුතුරුව තියෙනවා මත්පැන් සාද. ඒ වෙනකොට මාධ්‍යවේදීන් 70ක් 80ක් විතර ඇවිල්ලා ඉන්නවා කියලා කියවෙනවා. නමුත් ඔහු කරන්නේ ඒ 70 80 වෙනකොට ඔහු එතනින් නික්ම යනවා. ඔහු මූලික කාර්යයේ යෙදිලා ඒ කිසි කෙනෙකුට ගැති නොවන විදිහට අදීනව කටයුතු කරලා මාධ්‍යවේදීගේ ළඟ තිබිය යුතු වටිනා ලක්ෂණ ඔහු සුරකගත්තා. ඒක ඉතින් ඒ අනුව ඔහුගේ ඒ ලක්ෂණ වලින් ඔහු වර්තමානයේ ඉන්න බොහෝ මාධ්‍යවේදීන්ට පුදුම ආදර්ශයක් දුන්නු කෙනෙක්. ඔව්. දැන් ඔබ ඔහුගේ හඬේ අනන්‍යතාවය දැකලා තියෙනවා. ඒ වගේම ඔහුගේ මාධ්‍යවේදියෙක් හැටියට ඔහුගේ පිළිවෙතේ තිබිච්ච අනන්‍යතාවය දැකලා තියෙනවා. එතකොට ඔහු ඔහුගේ මාධ්‍ය කාර්යයේදී ඔහුගේ නිර්මාණාත්මක භාවය කොහොමද ඔබ දැක්කේ කොහොමද ඔබ ඒක විවරණයකට දක්වන්නේ අපේ අසන්නන්ට ඔව් දැන් ඔහු අර මා කලින් කිව් ජර්මන් ජනහඬ වැඩසටහන තුලින් පවා ඔහු කරේ කරන්නම් වාලේ කරන දෙයක් නෙවෙයි. බොහෝ වෙළඳ වැඩසටහන් වල කරන ශෛලියට නෙවෙයි ඔහු ඒක කරේ. ඔහු ඒකට තෝරාගෙන තේමා වාදනය පවා හරි විශේෂත්වයක් තිබුණා. ඒ තුල පවා. ඊට අමතරව දැන් ඔහුගේ යම් කිසි දෙයක් කරනකොට ඒක හොඳින් අලුත් විදියකට හිතලා කරන්න ඕන කියන එක ඔහුට ඔහුගේ පාසලේ හිටපු ෆැන්ට්ලියන් කුරුකුලා අර්ච කියන ගුරුතුමෙක් ඔහුට ඔහුගේ මාධ්‍ය ජීවිතයට මඟ පෙන්වලා තියෙනවා. ඔහු පාසලේදී කරපු නාට්‍ය වලට එල්මෝව සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වෙයිදී දැන් ඒ කියන්නේ ඔහු රංගපාලා තියෙනවා නළුවෙක් හැටියට. නළුවෙක් හැටියට රංගපාලා තියෙනවා නිවේදන කටයුතු කරලා තියෙනවා පාසලේ ක්‍රීඩා උත්සවවල නොයෙකුත් දේවල් ඔහුගේ දක්ෂකම් හඳුනාගත්ත ගුරුතුමෙක් තමයි පෙන්ට්ලියන් කුරුකුලාරච්චි කියන මහත්මයා. ඉතින් එතුමා හැම විටම මොහුට දීලා තියෙන ආදර්ශය තමයි යමක් කරනවා නම් හරියට කරන්න කරන්නම් වාලේ නේතු අනුකරණයක් නොවි නවමාන කෝණයකින් නවමානයකින් බල්ලා කටයුතු කරන්න කියලා. ඔහු ඒක අකුරටම ඉෂ්ට කර කෙනෙක්. ඔහුගේ සංදේශයේ වැඩසටහනේදී ඔහු ප්‍රවෘත්ති ඉදිරිපත් ඉදිරිපත් කරපු විදිහ ඔහුට විරුද්ධ අය පවා ඔහු එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට කියාය කියන විලාශය ගැන පුදුම ඇල්මක් දක්වුවා. ඔහුට විරුද්ධව හිටපු හමුදා නිලධාරීන් ඔහුට විරුද්ධව හිටපු නොයෙකුත් දෙනා පවා ඔහුගේ ඒක භාෂා ශෛලිය ඔහු කතා කරන ශෛලිය ඔහු ඒ වටසටහන ඉදිරිපත් කරන විදිය ඒවයි තියෙන සම්බරතාවය අගය කළා. ඔව්. දැන් එල්මෝගේ ඒ හඬ ඔහුටම ආවේනික හඬක් අමුතුවෙන් නිකන් මේ මවාගත්ත බොරු අඬකුත් නෙමෙයි ඒක ඔහුගේ මහඬ ඔහුට අනන්‍ය වූ හඬ දැන් ඒ හඬ පාවිච්චි කරලා ඔහු ඒ හඬෙන් සේවයක් නිකලේ හඬෙන් සේවයක් කළේ එතකොට ඒ සේවය කිරීමේදී ඔහුගේ තියෙන්න ඕනේ ඔහුගේ මතයක් පිළිවෙතක් තියෙන්න ඕනේ ඔහුගේ දැක්මක් තියෙන්න ඕනේ ඔහුගේ චින්තනයක් තියෙන්න ඕනේ ආකල්ප විකල්ප තියෙන්න ඕනේ එතකොටනේ එල්මෝ ප්‍රනාන්දු නැමැති චරිතය බිහි වෙන්නේ. දැන් එහෙම ඔහුගේ ඒ චරිතය දැන් ඔබ මේ චරිතය ලියලා තිනවා එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට යන නමින්. එතකොට ඒ චරිතයේ ඔබ දැක්ක අනිත් අය නුදුතු හුඟාක්යන් තියෙන්න පුළුවන්. ඒවා මේකේ සටහන් වෙලා ඇති. ඒ අසන්නම් උනන්දු වෙයි මේ පොත හොයාගෙන කියවන්න. ඒ විශේෂ තැනක් දෙකක්. ඔහුගේ පෞද්ගලික ජීවිතයටත් අදාළ වෙන්න පුළුවන්. ඔහුගේ දරුවෝ සම්බන්ධයෙන් ඔහු කල්පනා කර හැටි බිරිඳ සම්බන්ධයෙන් කල්පනා කර හැටි රටේ ජනතාව සම්බන්ධයෙන් කල්පනා කර හැටි ඒ වගේම මාධ්‍යයට සම්බන්ධ අය ගැන කල්පනා කර හැටි අන්න ඒව පිළිබඳ ටිකක් පුළුල් විදිහට පැහැදිලි කිරීමක් කරොත් සේනේ වැදගත්. ඔහු සිංහලයෙක්. නමුත් ඔහු ජාතිවාදියෙක් උනේ නැහැ. ඔහු මාධ්‍යකරණයේදී හැම විටම ප්‍රවෘත්ති සමබරව ඉදිරිපත් කිරීමට මහන්සි වුණා. ඒ නිසාම ඇතමුන්ට දැන් යම් යම් අය දැන් අපි හිතමු අපි ක්‍රිකට් තරගයක් ගන්නකොට අපි ශ්‍රී ලංකාව සමග වෙන රටක් ක්‍රීඩා කරනවා නම් අපිට එනවා හැඟීමක් අනිත් රට නෙවෙයි අපේ රට තමයි දිනන්න ඕන කියන එක. ඒ වගේම දැන් මේ රටේ මොකක් හරි ජාතීන් අතර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනකොට අපේ ජාතිය වරදක් කරා හෝ නොකරා හෝ අපේ ජාතිය නිවැරදි කියන තැන බොහෝ දෙනෙක් හිටියා. නමුත් එල්මෝගාව ඒක තිබුණේ නැහැ. ඒකයි මම කිව්වේ ඔහු සිංහලයක් වුණා ජාතිවාදියෙක් වුණා කියලා. ඔහු හැම විටම ප්‍රවෘත්ති සමබරව ඉදිරිපත් කරන්නට උත්සාහ ගත්තා. ඔහුට BBC මාධ්‍යයෙන් ලබාගත් දැනුම ඔස්සේ ඔහුට කියලා දීලා තිබුණා හැම විටම එක පාර්ශ්වයක කරුණු පමණක් නෙමෙයි අනිත් පාර්ශ්වයනොත් කරුණු විමසන්න කියලා. ඔහු ඒක මධ්‍යස්තව මධ්‍යස්තව. ඔහු යමක් කිව්වහම මේ එක පාර්ශ්වයක කියපු කරුණ නෙමෙයි මේක හරිද කියලා අනිත් පාර්ශ්වයනොත් විමසා බලනවා. ඔහු ඒක කළා. ඒ නිසා ඇතමුන්ට ඔහු වෙනුණා එක්තරා පිරිසකට පක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා. නමුත් සත්‍ය වශයෙන් නියම මාධ්‍ය කලාව ක්‍රමවේදය තමයි ඔහු අනුගමනය කරේ. ඔහුගේ ජීවිතය තුළ ඔහුගේ දරුවන් කටයුතු කරේ හැමයි දරුවන්ට සියලු නිදහස දීලා තිබුණා. නියම මඟ පෙන්වීමක් දුන්නට බලපෑම් කරේ නෑ. මෙහෙම ගියොත් මෙහෙමයි, මෙහෙම කරොත් මෙහෙමයි කියන විදිහට දරුවන්ට කියා දුන්නා මිසක දරුවන්ට බලපෑම් කරේ නෑ. ඔහුගේ පාසල් ජීවිතයේ දිවත්, ඔහුගේ දරුවන්ගේ විවාහ ජීවිතවල දිවත් කිසිම දෙයකට. ඔහු විවාහයට තෝරගත්තේ පාර්ශ්ව දෙකෙන්ම විරුද්ධත්වයේ තත්ත්වයේ තියෙද්දි ඌට සුදුසුයි කියලා හිතුණු තරුණියක් විවාහ කරගත්තා. ඔහුට විරුද්ධ වුණ බොහෝ දෙනා පස්සේ තේරුම් ගත්තා ඒ තෝරාගත් බිරිඳ ඔහුගේ තෝරා ගැනීම නිවැරදි කියලා. ඔහුට විරුද්ධව අවියෝ අමෝරාය ආපු සියලු දෙනා පස්සේ ඇගේ අගේ දුටුවා. ඉතින් ඒ වගේ අරිමුව තුළ තිබුණා නිවැරදි දැක්මක්. ඔව් ඔහු මම හිතන්නේ තෝරගත්තේ වෙන ජන වර්ගයකට අයිති මැලේ කාන්තාවක්. කාන්තාවක්. ඔව් ඒකෙන් මේ පේනවා ඔහු මනුෂ්‍යත්ව දිහා බලපු හැටි නේද? මේකේ අපූර්ව ඔබ අතුලත් කරලා තියෙනවා සේනේ මේ එක මේ සතහනක් වෙනත් කෙනෙකුගේ සතහන විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ කියන මේ ඒ වෛද්‍යවරීගේ ඇගීමක් එල්මෝ ගැන එල්මෝට සෙනහසින් කියලා ලියලා තින්නේ ඒකේ මේ අවසාන කරලා තින්නේ ඇයි මෙන්න මේ විදිහටයි දේශයේ ජනහද ගැහෙන රාවය වේදනලාවෙන් විමසන සෑම මොහොතකම ඒ වෛද්‍ය විශේෂඥවරිය තමයි මේ කියන්නේ. දේශේ ජනහද ගැහෙන රාවය වේදනලාවෙන් විමසන සෑම මොහොතකම ඔබේ හඬ තරංගයක් ඒ හදවත් ගැහෙන්නට පනපෙවූ බව හඟින්නට අවසර පතමින් විශ්ව sannivedana ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික සලකුණ වූ නුඹට සුබ පතමි. එහෙමයි කියලා තියෙන්නේ. මේ ප්‍රකාශය ගැබ්බෙලා තියෙන හරය පොඩ්ඩක් ඔබ විස්තර කෙරුවොත් ගාක් වැඩගත් අපේ එල්මෝගේ හදවත හඳුනා ගැනීමටත් ඒ වගේම කෙනෙක් මොන දක්ෂකම තිබුණත් මාධ්‍ය ක්ෂේත්‍රය අනු මොන ක්ෂේත්‍රේ හරි මනුෂ්‍යත්වය කියන එක නැත්තම් කිසිසේත් වටිනාකමක් නැtei කියන කාරණය පිළිබඳ අදහසක් ඇති කිරීමටත් අපේ අසන්නන් තුල වැදගත් වෙයි. ඔබ මේ පිළිබඳ විවරණයක් කළොත් සේනේ. මේ වෛද්‍ය කලා අමරසිංහ මහත්මිය මෙහෙම පොතක් ලියනවා කියලා ආරංචිය ලැබිලා එතකොට ඇය හිටියේ ලංකාවේ නෙවෙයි. දැනටත් ලංකාවේ නැහැ. ඇයට වුණා ඇයගෙනුත් යමක් මේකට ඇතුළත් කරන්න. ඇය අවසරය ඉල්ලා තිබුණා. ඒ අනුව ඒ අවසරය ලබා දුන්නා. දැන් ඇය එතෙන්ද කියන්නේ දැන් වෙදනලාවට අහුවෙන්නේ ලබ්ඩබ් ලබ්ඩබ් කියලා අපේ පපුව අපේ හදවත ගැහෙන රාවය. නමුත් ඔහුගේ හදවත කටයුතු කළපු ආකාරය ඔහුගේ ක්‍රියාකලාපය ඇය ඇසින් දුටුවා හදවතට වේදනාවට අසු නොවන දේවල් ඇය දැසින් දුටුවා ඇය ලංකාවේ සේවය කරද්දී නොයෙකුත් සෞඛ්‍ය වැඩසටහන් වලට මේ මාධ්‍යවේදික වශයෙන් එල්මු සම්බන්ධ වුණා ඒ වෙයිදී බොහෝ මාධ්‍යවේදීන් මම අනිත් මාධ්‍යවේදීන් නිග්‍රහයට ලක් කරනව නෙවෙයි එතෙන්ට ඇවිල්ලා අර සංග්‍රහය සහ ඒ වෙනත් වාසිදායක දේවල් භුක්ති විඳිනව හැර මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ ඒ සාකච්ඡාවේ තියෙන ඒකෙදි කළ යුතු මැදිහත් යුතු කරුණු වලට උන් සම්බන්ධ වෙන්න උනන්දුුනේ නැහැ. නමුත් එල්මෝ ඊට වඩා බොහෝ දුර ගිහින් එම වැඩසටහන් වලදී ඇයට විශාල ශක්තියක් සහ ඒ අවශ්‍ය පසුබිම අවශ්‍ය කාරණාවලදී ලබා දිය යුතු විසඳුම් වලට මඟ සොයා දුන්නා. ඒ වගේම ඒ මේ වැඩසටහන් වලට ආවහම අර මා කලී කිව්වා වගේ හැම මාධ්‍යවේදිකෙන් ලබා දෙන්න සූදානම් කර තිබුණ නොයෙකුත් තෑගි භෝග මුදල් සංග්‍රහ ඒ කිසිවක් ඔහු ලබා ගත්තේ නැහැ. ඉතින් ඒව තුලින් කාලාන්තරයක් තිස්සේ ඇය ඔහුගේ කටයුතු කරපු නිසා ඌව වේදනාවට හසු නොවන බොහෝ දේ ඇය ඔහු දුකින් දුටුවා. ඒකයි කාරණාව. ඔව්. අපිට අවසාන වශයෙන් ඉතුරු වෙලා තියෙන විනාඩි කිහිප තුළ මම ඔබෙන් කැමති අහන්න දැන් මාධ්‍යයේදී භාෂාව ඉතා වැදගත්. භාෂාවෙන් අපි මේ ප්‍රකාශනය කරන්නේ එල්මොත් තමන්ගේ භාෂා භාවිතයෙන් තමයි මේ සියලුම sannivedana කාර්යයන් කළේ. ඔහුගේ භාෂා භාවිතය sannivedanයේදී එල්මෝගේ භාෂා භාවිතය ගැන ඔබට යම්කිසි විශේෂ කරුණු කියන්න ඇති. අන්න ඒ පිළිබඳ කරුණු අවසාන වශයෙන් අපිට විස්තර කරන්නයි කියලා මම ඔබගෙන් අපේක්ෂා කරනවා. ඔව්. ඔහුගේ කටහඬට අමතරව ඔහු භාෂාව නිවැරදි උච්චාරණය ගැන විශේෂ සැලකිල්ලක් දැක්වුවා. ඔහු භාෂාව විකෘත කරමින් නිවේදන කටයුතු වල නියැලුනේ නැහැ. බොහෝ විට නොදන්න දෙයක් වුණා මේ දන්න අයකින් අහගෙන ඔහු වැඩසටහනකට පෙර සූදානමක් ඇතුවයි කටයුතු කරේ. ඒ වගේම ඔහු මේ ගුවන් විදුලියේ බොහෝ නිවේදක නිවේදිකාවන් පුහුණු කරපු කෙනෙක්. ඔහු මට පෞද්ගලිකව මට මතකයි ඔහු විශේෂයෙන් සතුට පළ කරා රම්‍යා වනිකසේකර කියන නිවේදිකාව නිවේදිකාවක් බවට පත් කිරීමට මූලික වුණේ එල්මෝ. ඔහු ඒ ගැන අතිශය සතුටටපත් වුණා. ඒ වගේ ඔහු නිසා අද බැබිලිලා සිටින බැබළුණු සහ බැබලෙන නිවේදක නිවේදිකාවන් පමණක් නෙවෙයි ගායන ක්ෂේත්‍රය අය පවා බොහොම දෙනෙක් ඉන්නවා. ඔව්. අද පෙරවදන වැඩසටහනින් අප ඔබට හඳුන්වා දුන්නේ විජිත් කුමාර් සේනරත්න කියන කෘතහස්ත ලේඛකයාගේ අභිනව අපදාන කෘතියක් එල්මෝ ප්‍රනාන්දු කියන අපගේ ගුවන් විදුලියත් බැබලීමට හේතු වෙච්ච ඒ විශිෂ්ට sannivedakaගේ ඒ චරිතය පිළිබඳ ලියලා තියෙන කෘතිය තමයි ඔබට හඳුන්වා දුන්නේ. ඒ කෘතිය ගැන අපි කළ සාකච්ඡාවට සහභාගී වෙන්න පැමිණි විජිත් කුමාර සේනාරත්නයන්ට අපේ කුසවේදීත්වය පළ කරනවා. ඔබ අතින් තවත් මේ බඳු විශිෂ්ට චරිත ලියවිලා අපේ ජනතාවගේ දැක්ම පුළුල් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මගේ කලා වීරයෙකු ඔබතුමා කීප වතාවක්ම මේ වැඩසටහනට මාව කැඳෙව්වා. මේ වතාවෙත් එසේ කැඳවීම මට කරපු ලොකු ගෞරවයක් ඔබට බෙහෙවින්ම ස්තුතියි. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. පටිගත කළේ නදීරා මනම්පේරි. පෙරවදන මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයයි. රටට වගකීම